මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගැමි ජීවන සුවඳ වහනය වන මුවන් පැලැස්ස තවමත් හේම කුඹුර අමුණහා වැව්තලා සමග බැඳමින් දිව්නුවේ අරුණැල්ලට පියමන් කරයි. දුක සැප අතරේ දෝලණය වන ගැමි ජන ජීවිතයෙන් උපුටාගත් ලේෂ මාත්‍ර වින්‍යාසයක් ගුවන් විදුලි ශ්‍රාවක ඔබ වෙන්නේ මුවන් පැලසුව මුවන් පැලස පරිශනාත්මක පිටපත ගුවන් විදුලියට රචනා කරන්නේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී මම බැලුවා මේ කවුද කියලා. අපේ සපුමල් පුතා දැකපු කල්. අපි මේ අස්වනු අවුවේ දානවා පුතේ. හා හා හා. මේ නැන්දේ කෝ ගෝමරි නංගි. මේ දැන් හිටියේ අයියේ මේ දැන් හිටියා. එක්කෝ ඈතින්ම මං එනවා දැකලා ගෝමරි නංගි හැංගෙනවා ඇති. එහෙම නැත්නම් වත්තපාලට හරි පැන ගන්නවා. හැමදාම ඔහොමනේ. අපි පුතේ මේ එකතු කරපු කෝපියට. ගෝනි ගහලා තියෙන්නේ ගම්මිලේ. අර පොසු ගලවපු සියඹල. අර පේනවද? අර අර තියෙන්නේ සුවඳ ඇවි ගෝනි. අප්පා. මීදුලේ මුල්ලක ගොඩ ගහලා. ගම්මිලිස් නම් පුස් ගහිලා. කෝපියටත් පුස් ගහිලා. මේ මාළි දුවත් ගෙදරාවනේ. ඉතින් පුතේ අපි මේ කට්ටිය එකතුලා ගෝමරීමයි හැමෝම දැන් මේවා වේලනවා. නැන්ද බොහොම ඥානවන්තයි. ඔය වැඩිපුර ගම්මිරිස් කෝපි විතුනන්ට වේ නැන්දේ. ආ මෙන්න ආව ගෝමරි නංගි. අයියේ මොනවද අයියේ මේ තෑගි පාසල? නංගි නම් හරි හොඳයි. ගෝමරි නංගිටයි අම්මටයි පොඩි පොඩි තෑගි ගෙනල්ලා තියෙනවා. ආ මේක ගෝමරි නංගිට. මේක නැන්දට. මේක මාලි චූටි නංගිට. හරි? ඕන් මේක තමයි. අනේ පුතේ. හුඟක් වීදම් කරලා තිනවා. අනේ මේ මට චීතරෙද්දක්. අනේ මන්ද පුතේ. ඔය රෙදි සේරුමත් අපේ අම්මා දුන්න නැන්දටයි ගෝමරි නංගිටයි තෑගි දෙන්න කියලා නැන්දේ. හැබැයිට නැන්ද හම්බ වෙන්න අපි වෙනවා කියන්ට අයියේ. අනේ නැන්දට ගොඩක්ම ස්තුතියි කියන්න ඕනේ අයියේ. හරි හරි මං කියන්නම්. සුබ නවවසරක් වේවා කියලා කියන්නම්කෝ. අද නැන්ද කැමති තලාක් ගල හදලා තිනවා අපේ අම්මා. නැන්දට ඔන්න තලාක් ගලයක් මං කවනවා මගේ අතින්ම අම්මා වෙනුවෙන් ඔන්න අනේ හොඳයි හොඳයි පුතේ ගෝමරි නංගි කැමති පැණි බෝලත් ගෙනාවා ගෝමිරි නංගිටත් ඔන්න මං කවනවා මෙන්න මේ කන්න අම්මා වෙනුවෙන් පුතේ කන්න පුතේ අයියටයි නැන්දම්මටයි දෙන්නටම ගොඩාක් ස්තුතියි. කෝ මේ චූටි නංගි. මාලි නංගිටත් ඔන්න මම පැණි බෝල කවනවා. කන්න කන්න. හරිම රසයි සප්මලයි. පැණි බෝල නම් හරිම රසයි. පැණිම පැණි දාලා තමයි ගෝමරී අක්කට අයියා මේව හදලා තියන්නේ. <laughs> ස්තුතියට වචන නෑ අයියේ. <laughs> ඇවුනද චූටි නංගියේ කතාව ගෝමරි. ස්තුතියට වචන නැහැ. ඒක නෙවෙයි. හ්ම්. පහුගිය දවසක බිසෝ නැන්ද අපේ ගෙදර ආවනේ. ඉතින් ඉතින් මොනවද කිව්වේ? සපුමල පුංචි ස්කෝල්ට දැන් ගුරුකමක් ගන්න හදනවලු නේද කියලා මගෙන් ඇහුවා. මං ඊට පස්සේ කීවා සපුමල්ට මොනම රස්සාවකටවත් යන්න මං දැන් තහනම් කරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ නැන්ද කීවා අනේ උඹගේ තහනම ඔන්න පළමුදා කකුමල් තිතරිත් එක්ක جوړු දාලා පන්සලුත් ඇවිල්ලා හිටියා කියලා. ඉතින් නංගි මොකද කිව්වේ? මං කිව්වා නැන්දට වැරදිලා جوړු දාලා කවුරුත් පන්සල් යන්නේ නැහැ බුදුන් වඳින්න මිසක් කියලා. බිසෝ <laughs> නැන්ද ඵලේ පල් වෙලා මුණ කළු කරගත්තලුයි. බිසෝ නැන්ද වෙන මොනවද ඇහුවේ? ඈ? තිසරියයි සපුමල් එක්ක පන්සල් ගියේ කියලාත් මගෙන් ඇහුවේ. ආ මං කීවා ගෝමරීගේ සපුමල්ගේ මගුලට ජයමංගල ගාත කියන්නේ තිසරි කියලා. <laughs> ඉතින් තිසරි ජයමංගල ගාත කියන්ට ඉගෙන ගන්නට එන්ට ඇති කියලා මං බිසෝනන්දට කීවා. එදානම් සපුමල් අයියේ අපේ ගෝමරී අක්කා බිසෝනන්දව ඵලේ පල් කරා. අපේ අක්කා දැන් මාර කටක් නේ අයියේ. හරියටම හරි. චූටි නංගි කිව්වා මාර කටක් අයියේ. <laughs> මාමේ මේ අපේ ලොකු හාමුදුරුව වැඩ ඉන්නවද? ලොකු ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නව මහත්තයෝ. මේ දැන් මේ වෙලාවේ දානේ වළඳනවා. ටිකක් ඉන්න වෙයි. කවුද මේ මහත්තයා? මහියංගනේ සීවලී හාමුදුරුවන්ගේ සහෝදරයෙක් ඉන්නවා කියලා කියන්ටකෝ. මහත්තයා කලින් වංශවලට ඇවිල්ලා තියෙනවා නේද? මට දැකලා හුරුයි. <laughs> මේ අර නොමිලේ පෙළපිරීම කරන්නේ අපිනේ. <laughs> හරි තමයි. උත්සවයේ දවසේ ආවනෝ දැනුයි මට මතක් ඕ ලොකු හාමුදුරුවොත් වටිනා මහත්තයෝ. <laughs> අවසරයි අපේ හාමුදුරුවනේ. ආ සුවපත් වේවා. සුවපත් වේවා. නිදුක් නිරෝගී වාසනාවන්ත නව වසරක් වේවා. <laughs> අවුරුදු තෑගිත් ගෙනල්ලන්න. හ්ම්. හොඳයි. හොඳයි. අපි යුතුයකන් ඉතින් ඒව හාමුදුරුවනේ. <laughs> කොහොමද අපේ ශ්‍රීවලී හාමුදුරුව? වරදක් නෑ අපේ හාමුදුරුවනේ. සනීපෙන් ඉන්නවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී ප්‍රාර්ථනා කරන්නයි කියලා මට කිව්වා. මුවන් පැලැස්සේ අපේ වන්දනාකාරයෝ පිරිසක් ළඟදී මහියංගනේ එනවා වොන්. හ්ම් එහෙමයි. කල්තියා මතක් කරලා ආවොත් අපේ හාමුදුරුවොත් ඉඳී. මේ මාත් ඉන්නවා. හ්ම්. දැන් මහත්තයෝ මේ පැලබෙදීමේ වැඩසටහන తాවකාලිකව අපට නතර කරන්න සිද්ධ වුණා. මේ ඉංග්‍රීසි ආණ්ඩුව ඒ කෘෂිකර්ම සංවිධාන ගැන තොරතුරු හොයලා පසුව අනුමත කරනකම් වැඩ අත්හිටුවන්ට වුණා. ඕ. හ්ම්. හැබැයි ඉතින් පාඩුව ගමේ පන්සලට. හ්ම්. මට තේරෙනවා. මට තේරෙනවා අපි හාමුදුරනේ. දායකයෝ කවුරු හරි නවරත්න මහත්තයා ගැන තොරතුරක් දැනගන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවද අපේ හාමුදුරනේ? මේ වහන්සේගෙන් අපේ දායකයෝ කීප දෙනෙක් ඉල්ලීමක් කරලා තියෙනවා මොකද මහත්තයෝ මාබැද්ද නඩුවේදී කංශාහයෙන් බලාගත්තු වතුර විදානේ ජේමිස් කියන අය කියලා තියෙනවා නවරියන් කියන මහත්තයා තමයි කංශාහයේනේ අයිතිකාරයා කියලා. ඕ එයා තමයි ඒ අයට පඩිනඩි ගෙවන්නේ කියලා. හ්ම්. භාග්‍යදාත ඒ අයගින්ම කියුණාද දන්නෙත් නෑ. පළබෙදීමේ සංවිධානයේ අයිතිකාරයත් නවරියම් මහත්තයා කියලා. ඔබ වහන්සේට මම මුලින්ම කීවනේ අපේ හාමුදුරුවනේ. මම නවරත්න කියලා. ඔය නවරයන් කියන නම ගාවන්නවත් එපා කියලා. මම නවරත්න. හ්ම්. මේක මගේ වැඩක් නෙමෙයිනේ මහත්වෝ. මහත්යලා එක්ක කලින් වැඩ කරපු මිනිස්සු නිසාම වැරදිච්ච තැනක් ඔන්න ඕක මහත්යෝ. හ්ම්. මම හාමුදුරුවනේ මේ පන්සලට බිම් කුලිය රුපියල් 2000ක් දෙනවා. හ්ම්. වේදම් කරලා තාප්ප දැම්ම හදනවා. තව රුපියල් 50000ක් තරම් වේදම් කරලා දානශාලාව හැදුවා. ඔබ වහන්සේගේ බලය පාවිච්චි කළා නම් ඈ ඔය නවරත්නලා එහෙම නැත්නම් නවරියන්ද මොකෙක්වත් මේකට සම්බන්ධ නැහැ. මේක කරන්නේ මහියංගනේ ශීවලී හාමුදුරුවෝ ඒ ගමේ පන්සලේ විහාරාධිපති වන මමයි කියලා කිව්වනම් <laughs> ඔය සෙවිල්ල සේරෝම නතර වෙනවා. හැමෝගෙම කටවල් වැහෙනවා අපේ හාමුදුරුවනේ. මහත්යා කියන්නේ එතකොට මේ මම කෙලින් වැඩ කළා මදි කියලානේ. මන් දන්නවා මහත්තයා අපේ පන්සලට බොහොම වියදම් කළා කියලා. හ්ම්. විශාල පරිත්‍යාගයක් කරලා තියෙනවා. මං කෝකටත් මේ ගැන අපේ දායක සභාවෙනුත් අහලා තීරණයක් ගන්නවා. කොහොමටත් කරදරයක් බාධාවක් නැතිවෙන්න වැඩේ සංවිධානය කරගත්තොත් දිගටම මම පන්සලට උදව් කරනවා අපේ හාමුදුරුවනේ. මගේ නම සඳහන් නොකරම වැඩේ පටන් ගන්නට. එතකොට දායකයින්ගේ සැකය, ඒ කියන්නේ මේ නවරියන් ගැන තියෙන සැකය නැති කරන්න තියෙන එකම ක්‍රමය තමයි ඒක. මොකද මේ මං මේ සංවිධානයේ නැති බව ජනතාවට හොඳින් ඒත්තු ගන්නන්ට වැඩ කරන්න ඕනේ. මේ අවසරයි අපේ හාමුදුරනේ මේ මං අද ආවේ මේ කාරණේ ඔබ වහන්සේට මතක් කරලා යන්න. <laughs> මේ එහෙමනම් අපිට අවසරයි අපේ හාමුදුරනේ මේ මොනවා හරි මගෙන් වැරදි වචනයක් භාවිතා වුණා නම් කියුණා නම් මට සමාවෙන්න අපේ හාමුදුරනේ. හ්ම්. සුවපත් වේවා. සුවපත් වේවා. හොඳයි. හොඳයි. කීව විදිහට මම මහියංගනේ අපේ හාමුදුරුව එක්කත් මේ ගැන කතා කරලා බලන්නම්කෝ. අවසරයි අපේ හාමුදුරුවනේ. හ්ම්. සුවපත් වේවා. සුවපත් වේවා. ඩිංගිරාලේ ඩිංගිරාලේ කෝ මේ ළමයා කොහේ ගිහිල්ලාද මන්ද ඈ දැන් මේ අගෝරාව මධ්‍යම රාත්‍රිය මාත් මේ ජනේලෙන් බලාගෙන හිටි අපේ රාලහාමිත් ඇහැරලද ඔව් ඔව් මේ බල්ලගේ සද්දෙට මට ඇහැරුණා බල්ලා දුවන පැත්තට මං දැන් මේ ජර්මන් ටෝච් එක කීප වතාවක් ඇල්ලුවා මේ බල්ලා දිව්වට කවුරුවත් පේන්න නෑනේ මැනිකේ තුන්ගිලාල මඩුවේ නේද රාත්‍රීට බුදිය ගන්නෙ. හ්ම්? ඔන්න. ඔන්න. ඔන්න ආයෙමත් බල්ල බුරාගෙන එනවා. අපේ රාලාමි මේ බල්ල බුරණ පැත්තට ටෝච් එක ගහලා බලන්න. ආ කොහේ ඉන්න බලන්න ඉන්න බලන්න. කෝකෝ. මේ යකා මඩු ගියේ නෑනේ. මණිකේ මුව කවුරුවත් බලහත්කාරයෙන් දුක්ඛන් ගිහිල්ලාද? නෑ කෑම එහෙම කොටා බාලා බුලත් පිටේ කලප්පානි තතට කරගෙන මඩුවට යන්නම් කියලා ගියේ එක. හ්ම්? අහවල් නිදි මාරු පොලකට යනවා කියලාද? දැන් මෙච්චර වෙලාවක් මේ බල්ලා පැන පැන මුරන සද්දෙට වත් වලව්ව මායිමේ වත් ඇතුලේ ඉන්නවනම් මූ එන්ටි පාය මැනිකේ. හ්ම්. ඈ දිගිරාලේ දිගිරාලේ කවුද ඔය ඔතන ඈ කවුද රාලහාමි මං මං මම මනුස්සයෝ මේ මහ රෑ අගෝරාවේ උඹ ඔය වත්තේ මොනවා කරනවද අපි මේ මඩුගේ තුඹ බැලුවා ඈ මඩුගේ බූර ඇඳ විතරයි අපි හොඳටම බය වුණා මේ බල්ලා සෑහෙන වෙලාවක ඉඳලා බුරන. ඔබට දැන් කී වංගියක් ආරහම කතා කළාද? ඈ? ඇයි ඔබ කතා නොකලේ? වත්ති මොනවා කළාද? හ්ම්. අනේ අපේ මැණිකෙත් ඇහැරලා. රාධාමි විතරක් නෙවෙයි. මට ඔය මඩු ගෙයින්ට බය හිතුණ මැණිකේ. මොකද මොකද බය හිතුනේ? ඔව්. ඈ? අර අර අර තාප්පේ පැත්තෙන් පුවක් ගැටිය මායිම දිහාට සුදු ඇඳගත්තු උසට උසේ සුදු රැවුලක් තියෙන සුදු ඇරමිටියක් ගත්තු වයසක කෙනෙක් යනව දැක්කා කියලා මහත්තයෝ. ඇත්තටම ඔබ දැක්කද එහෙම කෙනෙක් වලව්වේ මයිමේ ඉන්නවා? එහෙමයි දැක්කා. ඉඳලාම නැති වෙනවා. අහසේ මැකිලා යනවා. ආයෙත් ඒ රූපෙ මතු වෙනවා. මේ පුවක් ගහටත් වැඩිය උසයි. මං හොඳටම දැක්කා. තනියම බලාගෙන ඉන්න බයයි. ඉතින් පස්සේ මං ගෙහුම් අන්න අර මිදුලේ පිදුරු කොලේට මොහ වෙලා හැංගුණා. ඉතින් පිදුරු මිටියස්සට වෙලා හැංගුණාම උඹේ බය අඩු නේද? මහා අගෝරාවේ තට්ට තනියම එච්චරකට උස සුදු පාට කෙනෙක් වැටමායිමේ දකින්න කොච්චර බයක්ද ආමනේ. මම පිදුරු මිටි වලින් වෙයිලා හැංගිලා බලාගෙන හිටියා. හරි හරි හරි හරි. උඹ දැකලා තියෙන්නේ කෝණියන් දේවතාවුන් ආන්සේ. ආ ඕ වෙන කවුරුවත් නෙමෙයි. ගම්වල මිනිසුන්ගේ හැසිරීම නරක වෙනකොට ගම්බාර දේවතාවුන් වහන්සේ ওই විදියට ගම්මායම් වලට එන කතාවක් තියෙනවා. මේ මොහොතේ ඕව ගැන කතා කරන එකත් හොඳ මතේ. ඔව් ඔව් ඔව්. දැන් එතකොට උඹ දැක්කේ ඔය සුදු පාට කෙනාගේ රූපේ විතරක්මනේ. එයානේ වැටමායිමේ හිටියේ නෑ අපේ රහලාමි ඉස්සෙල්ලම මම බල්ලා බුරුණ තද්දෙට එළියට ඇවිත් බලනකොට සුදු පාට ලස්සන දිග අන්තියන උසම උස අරගෙක් දැක්කා ඔය වැටමායිමේ කෙලවරටම ගෙහුම් පස්සේ බැලින්න මේ බෙලින්නේ අම්මෝ මගේ ඇඟේ හීකට පිපෙනවා අම්මෝ මණිකේ මණිකේ ඔය විදිහට මහ රෑ අගෝරාවේ සුදු ගවයෝ ගව රංචු ගම්බැද්දේ මායිමේ පේන්නේ මංගර දෙයියන්ගේ පුරස්නයකට. ඔව්. අපේ හරක් පට්ටිය පූජා බාර හාර වෙලා දැන් අවුරුදු කීයකින් මංගර දෙයියන්ට බාර කළේ නැද්ද? ඈ අපේ රාලාමි මටත් හිතෙනවා මේක නම් ඉතින් මංගර දෙයියන්ගේම පුරස්නයක් තමයි කියලා. කොල්ලෝ උඹට දැන් ඔය මඩුවේ තනියම ඉන්න බයයිනේ. හ්ම්? මැනිකේ හරියට හරි. හරියට හරි. කොල්ලෝ බොය බූරුවෙන්ද තරම් ඇතුළට ඇවිත් ඔය ශාලාව ඇතුලේ බුදියා ගනින්. මේ ආරච්චිල මහත්තයෝ. ඕ ඩෙන්ගි කියපු ඉස්තරේ හැටියට නම් අර ඉස්සරහා තාප්පයයිනින් අර පුවක් පෙටි දිහාට එන සුදු පාට ගවයාගේ රූපය දැකලා තියෙන්නේ මෙන්න මේ මේ අපි මේ මේ ඉන්න හරියට ඉතින් හරිනේ මැනිකේ හරිනේ ඒ සුදු ගවයා ගෙහුම් තියෙන්නේ හරක් ගාලා තියෙන පැත්තට ඔව් මංගර දෙයියන්ගේ ගවයා ගමන් කළේ ගවගාල පැත්තට නම් නිසකවම මංගර දෙවියන්ට ගව පූජාව පවත්වන්නට වෙයෝ. මේවා ඉතින් දෙයම් බුදුන්ගේ පලාත්නේ මැණිකේ. ගව රූපයෙන් මංගර දෙවියන්ගේ පූජාවත්. හූනියන් දෙවියන්ගේ රූපයෙන් ගම ආරක්ෂාවට වගේම ගමේ මිනිසුන්ගේ ආරක්ෂාවට කුහුඹාකංකාරියක් කරවන්ට වෙයි. ආ ඒක තමයි මේකේ තේරුම. එහෙමත් නැත්නම් පත්තිනි දේවාලේ කපුරුහාමිට මතක් කරලා කිම්මුර දවසක පත්තිනි පූජාවක් පැවැත්වුවත් ගමේ ආරක්ෂාවට හොඳයි. හොඳයි. ඕන් යාළුවෝ දෙන්නෙක් කෙනා අපේ ආරක්ෂක. කවුද කවුද? ආහා හා හා. හ්ම්. අයිබෝන් අයිබන්ඩ් අයිබන්ඩ් වරෙල්ල වරෙල්ල අයිබන් බොම දවසකින් පැද්දේලායි වෙදිකාරයයි දෙන්න උදේම අපේ රාලාහමි මැණිකේ දෙන්න වත්තට ඇවිදින් වගා වැඩකට වගේ ඔව් ඉතින් එහෙම හොඳයි නේ මේ අගහස් දාන දවසේවත් පන්සලේ විදක්කේවත් නැහැ මේ අගහස් දානේ දවසට එන්ටමයි හිතාගෙන හිටියේ. ඒ අතරේ අපට පොඩි ආරංචියක් ආවා කවුරු හරි මැරේ මා බද්ද කැලෑ පත්තට පාත් වෙනවා කියලා. ඉතින් බද්දේරාලයි මමයි අපි දෙන්නම කතා කරගත්තා. කංශකාරයෙක් මා බද්දට එනවනම් අපි පොඩි විපරමක් කරන්ට මා බද්දට යමු කියලා. අපේ වතුර විදාන්ලා ජේමිස්ලව අල්ලගෙන ඔය කංශකලේ කරගෙන ගියේ සාර්දි කියලා සල්ලිකාරේ. හ්ම් මිනිහා එනවා කියන ආරංචි නිසාම අපි දෙන්නම ගියේ තරමක් සූදානමේ. මේ මා බැද්ද කැලේ ඒ හේන් තියෙන හරියටම ගියාද? ඒ පැත්තටම ගියා. ඉතින් කන්ද හේන මැද්ද මිනිස්සු තුන් දෙනෙක් පෙනිච්ච නිසා මේ මං හේන පැත්තට වැඩිලක් තිබ්බා. ආ ආ ඉතින් ඉතින් ඉතින් ඊට පස්සේ කංගහේනේ හිටපු වුන් තුන් දෙනාම දුවන්න පටන් ගත්තා. හප්පලයන් ඉතින් ඒත් එක්කම වෙඩික්කාරයාට මං කිව්වා මං දුවලා ගෙවුම් ඔය එකෙක් අල්ලගෙන ඉන්ටන් කියලා. මේ බලපන් මේ බලපන් ඇත්තටම ඌ සර්දිද? <laughs> ඈ පුදුම කතාව කියන්නේ ආරච්චිල මහත්තයෝ. හ්ම්. ඌ සර්දි නෙවෙයිනේ. <laughs> මේ මහා බැද්ද ගමේ කොල්ලෙක් ඌට නෙමෙයි බැද්දරාල ගහලා තියෙන්නේ. පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න ඕමා. ඈ. ආ ඕන් අපේ වෙද මාමත් එනවා ඒ පාර. නායි බුවන් වෙද මාමා එන්ට එන්ට එන්ට. එන්ට මෙහාට එන්ට <laughs> අපි මේ කිනා යන කතාවක් අහා හිටියා වෙද මාමා අයියා <laughs> හරි ඉතින් ඉතින් නම ඇලි ගන්නකෝ හොඳ හොඳ හරි හරි හරි මේ හිනා යන්න කතාන්ත නමත් හරි මාසයෝන <laughs> වෙද මාමේ හරියටම එදා අවුරුද්දේ පළමු දවසේ අපට වෙච්ච වැඩක් නෙමෙයි බැදරාලම කියන්ටකෝ එදා මේ කවුරුත් පන්සල් ගිය දවසේ අපට පණිවිඩයක් ආවා ඔන්න අද සර්දිකාරය මාබැද්දේ කන්සයනට එනවා කියලා ආදි හරි හරි මම නම් මිනිහව දැකලා නෑ කළුද සුදුද කියලාවත් <laughs> ඉතින් ඒතේ ගැහූ කැලේ රැක්කා. මේ සරදි අල්ලගත්තද? කංශහේනි තුන් දෙනෙක් හිටියා. බැද්දරාල වෙඩි තිබ්බාම තුන් දෙනාම පැනලා දිව්වා. බැද්දරාල පුදුම දිවිල්ල දුවල එක එක අල්ලගත්තා. අල්ලගෙන ඉතින් මේ සර්දිවත් දැකලා නැති මිනිහා මූට තඩිබානව සර්දි කියලා හිතාගෙන. <laughs> ඕන්න ඔතන තමයි වෙද මාමේ හිනාව තියෙන්නේ. බැද්දරාල තෝබොල සර්දි නේද කියලා මයුගෙන් අහන්නේ. <laughs> මම සර්දි නෙවෙයි මට ගහන්න එපා කියලා ඌ කෑ ගහනවා. ඒ බැද්දරාල තෝ සරදි තමයි හිටපිය කිය කියා තඩි බාන. හරියට හරි හරියට හරි වෙලාව ආරච්චිල මහත්තයෝ. ඔන්න මං ඒක තමයි කියන්නේ. ඒක උගේ වෙලාව. ඒක උගේ ඒක උගේ වෙලාව කියන කතාව නම් මේ හරියටම හරි. <laughs> අන්තිමට බලනකොට ගුටි කාපු එක සරදිත් නෙවෙයි. වෙන එකේ. ඒක තමයි කියන්නේ ඒක උගේ වෙලාව කියන කතාව හරියටම හරි කියලා. ඇත්තෙන්ම දිද්දිය උනේ හරියටම ඒ විදිහට තමයි වෙදමා. මේ ගුටි කාපු එක ගැන හිතනකොට මේ අපිට hina ගියාට ඒක මේ පරණ උපදේශ කතාවකට අනුව වෙච්ච දෙයක්. ඒ උපදේශ කතාව අපිට ටිකක් අහන්න ආසයි කියන්ටකෝ බලන්න. මේ පාසන උපහැරන කතාවේ මේ මෙහෙම සඳහන් වෙනවා. ආගන්තුකෝ කියන්ටකෝ සංකා නිස්සයෝ සංකා ථානේ සංසග්ගවාසිකෝ අද්ධාසෝ දිගුණං සංඛී දණ්ඩස්ස ඵල මී දිසක් ඒ කියන්නේ සැක සහිත මිනිසු. ඔව්. සැක සහිත තැන්. අසුරු කරන තනත්තා ඒකාන්තයෙන්ම ඒ සැකය වගේ දෙගුණයක් දඬුවමකට හිමිකාරයෙක් වෙනවා. සැකයට ලැබෙන දඬුවමේ ප්‍රතිඵලය නම් මෙන්න මේ වගේ භයානකයි. <laughs> කියලා කිව්වේ ආගේ උපහැරණි. එතකොට නීති විරෝධී කන්සාහයනේ හිටපු එක. වෙඩි සද්දෙට පැනලා දුවපු එක. හොඳටම සැකයි. අර ගුටි කාපු එකාට දෙගුණයක් ලැබුණේ ආන්ගේ සැකේ දනුවම තමයි. මේ මීට පස්සේ අපිට පිටස්තරින්ගෙන් වගේම ගමේම කංසාකාරයින්ගෙනුත් මේ ගම බේරගන්න සිද්ධ වෙනවා. මම මේක ලේසියෙන් අරින්නේ නෑ. ඔව් ඔව් ඔව්. අපි මේ தත්තේ ඉංග්‍රීසි ආණ්ඩුවට කියන්නේ මහජන්ත උන්නාන්සේට පොලොසියට මේ දැම්ම දැනුම් දෙන්න ඕනේ. මුවන් පැලසේ රඟපෑම විජේරත්න වරකාගොඩ ශීලා පරණමානගේ උලපනේ ගුණසේකර කමල් ගමගේ රෝහණ සිරිවර්ධන දිල්කා විමර්ශනීය හඳුවල නෙළුම් කල්බෝවිල ප්‍රබෝධා මදුශානී වන්නිආරච්චි අනුර බණ්ඩාර රාජගුරු සහ ප්‍රසන්න චන්දන බණ්ඩාර සංස්කරණය ඩොමිනික් ප්‍රනාන්දු මුවන් පැලැස්ස පිටපත රචනා කළේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන මුවන් පැලස්ස නිෂ්පාදනය කළේ උපුල් චන්දන.